කොහොම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය YouTube එකේ අහලා තියෙනවා ස්වාමීන් ස්වාමීන් වහන්සේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ අනුව කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා ඒක උපාද ඒක නිරෝධ ඒක ලම්බන ඒක වත්තුම කියලා. පටිගය යෙදෙන ආකාරය පහදා දෙන්න. ඒකේ මුල ටික අය කියන්න. ස්වාමීන් වහන්සේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ අනුව පටිඝේ යෙදෙන ආකාරය ඔව් එතකොට සතර සංප්‍රයෝග කියලා කියන්නේ දැන් සිත උපදිනකොට සිතත් සමගම චෛතසික ධර්ම උපදිනවා. ඒ චෛතසික ධර්ම සිතත් සමග උපදිනවා කියන එක පැහැදිලි කරන්න කරුණු හතරක් දක්වනවා. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. ඒකුප්පාද කියලා කියන්නේ සිත උපදිනකොටම තමයි චෛතසිකය උපදින්නේ. කියන්නේ සිතේ තියෙන එක්තරා ගුණයක් චෛතසිකය කියන්නේ. හොඳ හෝ නරක ගුණයක්, දුර්ගුණ හෝ යහගුණ. ඒවට තමයි චෛතසික කියන්නේ. එතකොට ඒ එක එක් ගුණාංගයන්ගෙන් කෙරෙන කෘත්‍ය තියෙනවා. එතකොට සිතට විතරක් හටගෙන කිසිවක් කරන්න බෑ. ඒ චෛතසික විසින් තමයි එක එක කාර්යයන් ගන්න. උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් ඔන්න සුළඟක් හමනවා. ඒ සුළඟේ සුළඟට අදාළ වේගයක් තියෙනවා. සුළඟට අදාළ උණුසුමක් හෝ සිසිලසක් තියෙනවා. සුළඟට අදාළ දුර්ගන්ධයක් හෝ සුගන්ධයක් සුළඟට අදාළ වර්ණවත් බවක් හෝ අවර්ණවත් බවක් තියෙනවා. දැන් මේවා සුළඟෙන් අයින් කරන්න පුළුවන් දේවල් නෙමේ සුළඟෙහිම ලක්ෂණ. දැන් මේ තියෙන්නේ සුළඟයි මේ වේගයයි එහෙම අපිට දෙකක් කියලා ගන්න බෑ. සුළඟ නම් ඒකට යම් වේගයක් තියෙනවා. දැන් මේ සුළඟයි මේ උණුසුම සිසිලසයි කියලා වෙන් කරන්න බෑ. ඒ සුලකට අදාළ සිසිලසක් හෝ උණුසුමක් තියෙනවා. අන්න ඒ වගේ මේක දල උදාහරණයක් විතරයි. ඒ වගේ අපට සිත ඇති වෙනකොට මේ සිතයි මේ චෛතසිකයි කියලා වෙන් කරන්න බැරි මට්ටමට සිත කුමක්ද කරන්නේ? කරන්නේ අර චෛතසිකවල උදව්වෙන්. දැන් වාතය ඇවිල්ලා මේ පහන නිව්වා කියනවා නම් ඒ පහන නිවීමේ කාර්ය කළේ ඒ වායුවේ තියෙන වේගයත් එක්කයි. එතකොට ඒ හුලං වදිනකොට මට හීතලයි සෙම වැඩි වුණා කියනවනම් ඒ ඇති වෙන්නේ වාතයේ තියෙන සිසිලසත් එක්ක. මේ හුලං වැදිලා මේක වේරිලා කියලා කියන්නේ ඒ තියෙන්නේ වාතයේ තියෙන උණුසුමත් එක්ක. එතකොට මේ හුලඟ වැදිලා සෙම උස්සුනා කියන ඒ වාතයේ තියෙන ආර්ද්‍රතාවයකට බලපෑව වෙන්නට පුළුවන්. මේ විදිහට එක එක ස්වરૂපයෙන් වාතය ක්‍රියාත්මක වුණා කියලා කියන්නේ එහි තියෙන යම් යම් ගුණාංග අන්න ඒ වගේ සිතෙන් මේ කාර්ය කළා මේ කාර්ය කළා කියලා කියන්නේ ඒ සිතෙහි යෙදෙන ගුණාංගම. ඒ ගුණාංග නැතුව සිතට මුකුත් කරන්න බෑ. ගුණාංගයි සිතයි කියන්නේ දෙකක් හැටියට අපිට වෙන් කරගන්න නාම මාත්‍රිකව පුළුවන්. හැබැයි මේවා එකකට එකක් වෙන් කරලා ගලවලා අයින් කරන්න බෑ. ඒක ඒකාබද්ධයි. අන්න ඒ වගේ චිත්ත චෛසික ධර්මවල ඒකාබද්ධ බවක් තියෙනවා. ඒකාබද්ධ බව හඳුන්වන්න තමයි ඒකුප්පාද එකටමයි උපදින්නේ. නිරුද්ධ නිරෝධාච. එක තමයි නිරුද්ධ වෙන්නේ. ගුණය ඉස්සරලා නිරුද්ධ වෙලා සිත පස්සේ නිරුද්ධ වෙනෝනේ. සිත ඉස්සරලා නිරුද්ධ වෙලා ගුණය පස්සේ එහෙම වෙන්න බෑ. වාතය හුළඟ නවතිනවා නම් ඒ නවතිනකොට හුළඟේ වේගයත් ඉවරයි. හුළඟ නවතිනකොට ඒක සිසිලසත් ඉවරයි. ඒ විදිහට ඒක නවතිනකොට මේක නවතිලා. එතකොට ඒක උපාද නිරෝධයි. ඒකාලම්බන. එතකොට එකම අරමුණක තමයි එල්බ ගන්න. ඊළඟට වත්තුකා ඇස මුල් කොටගෙනද කන මුල් කොටගෙනද නාසය මුල් කොටගෙනද දිව කය සිත කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් කවර වස්තුවක් මුල් කොටගෙනද මේ සිත ක්‍රියාත්මක වෙන්නේ චෛතසිකියත් ඒ වස්තුව මුල් කොටගෙනම තමයි ක්‍රියාත්මක කවර අරමුණක එල්බගෙනද සිත පහළ වෙන්නේ චෛතසිකියත් ඒ අරමුණ එල්බගෙනම තමයි සිත පහළ වෙන්නේ චෛතසිකය පහළ වෙන්නේ අන්න ඒ වගේ එකට ඉපදීම එකට නිරුද්ධ වීම එකම වස්තුවක් ඇසුරු කිරීම සහ එකම අරමුණක් ගැනීම කියන මේ காரணා චිත්තචෛසික ධර්මයන්ට පොදු ඒකාබද්ධ காரணා. ඉතින් පටිඝය උපදිනකොට ওই විදිහටම තමයි පටිඝය නැමැති ගුණය විසින් තමයි අර සිත අකුසල් සිතක් බවට පත් කරන්නේ. ඒ ඒ යම් සිතක පටිඝය දෙනවා නම් එතකොට ඒ සිත අකුසල් සිතක්. ඇයි? ඒ සිතින් කරන්නේ ගැටෙන එක. එතකොට ගැටීම ඇති කරන්නේ පටිඝයෙන්. පටිඝය නැමැති චෛතසිකයේ ඒ සිතත් එක්කලා ඉඳලා තියෙන නිසා ඉතින් ඒ සිත පටිඝ සම්පයුක්ත සිතක් හැටියට හඳුන්වනවා. දැන් අර වායුවේ වේගය අඩු වෙනකොට ඒක පහන දැල් වෙන්නට උදව් වෙනවා. හැබැයි වායුවේ වේගය වැඩි වෙච්ච ගමන් ඒකෙන් පහන් දැල්ලා නිවා දමනවා. එතකොට ඒ වේගය අඩු වැඩි බව එතනට හේතුණා. ඒ වගේ අර සිතෙහි පටිඝය නැමැති පටිඝය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. අරමුණෙහි ගැටෙන ගැටෙන ගතිය එක්තරා චෛතසික ධර්ම, එක්තරා ගුණයක්. ඒ ගුණය යම් සිතක පහළ වෙච්ච ගමන් ඒ සිත හඳුන්වනවා පටිඝ සංප්‍රයුක්ත සිතයි කියලා. එතකොට ඒක අකුසල. ඒක කුසල් සිතක් නෙමෙයි. අන්න ඒ වගේ පටිඝය කියන්නේ චෛතසික ධර්මය. ඒ චෛතසිකයෙන් යුක්ත සිත පටික සම්පයුක්ත සිතයි කියලා හඳුන්වනවා. එතකොට ඒ සිතටයි පටිඝයටයි අර කියන ධර්ම ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා. තව ස්වාමීන් වහන්සේ බොහොම පිණු අවසරයි පැහැදිලි වුණා.